උගාක් ඔය විපස්සනා භාවනා කරන තැන්වලට මේක ප්‍රයෝජනෙට ගන්නවර සංක්ෂේප්ත අර්ථය ගාථා ස්වරූපෙන් ඉදිරිපත් කරන්න. අපමත්තෝ උභවත්තෝ සමදිග්ගය තිට්ඨති. අප්‍රමාද කෙනා එලෝ මෙලෝ දෙකම අධිගන්න අධිගන්නස්ස තිට්ඨති. ග්‍රහණයට ලක් නතු කර ගන්නවා. ඒ නිසා ඒ ඝාතපද දෙක ගත්තොත් සම්පූර්ණ බුද්ධ ආගම මේ අප්‍රමාද පදයට කොටු කරන්න පුළුවන්. ඉතින් ඒක මතක තබා ගැනීමට සංක්ෂේපාත්තේට කැමති අයට හොඳ දෙයක්. නමුත් මේ සූත්‍රයේ බොහොම දිග සූත්‍රයක් සාමාන්‍යයෙන් බුද්ධ ජයන්ති පොතේ පිටු දෙකක් විතර වගේ පාලියත් එක්ක පිටු හතරක් වගේ ප්‍රදේශෙ විහිදෙනවා. මුගක් වෙලාවට අනිත් සූත්‍ර සගතක සූත්‍ර කෙටි කරලා තියෙන්නේ ගාතාවට පිටු කරලා මේකේ පසුබිමක් පෙන්වනවා. ඒක දිගේ කියවනකොට මේ අපමාද පදයට එක පැත්තකින් අර්ථකතන සපේන අතර අප්‍රමාද පදයට විකල්පත් සපේනවා. ඉතින් ඒ නිසා මේ අපමත්තෝ උබෝවත්තෝ සමතිග්ගය තිට්ඨති කියන එක මතක තියාගෙන අපි සූත්‍රයේ මුලට ගියොත් මේ කොසල් රජුරවන්ට ඇති වෙච්චි පරිවිතක්කයක්. එහෙම නැත්නම් හිතට ආපු අදහසක් තමයි මේකට නිදාන කතාව වෙන්නේ. ඒකත් මේ කොසල් රජතුමත් සරුවච්චන් වහන්සේත් නිතර නිතර හමු වීම නිසා ඇති වෙච්චි උභයාර්ථයක් තමයි. එලෝ මෙලෝ දෙකටම හරිය අර්ථයක්. මොකද අනික් කෙනෙකුට නැති විශේෂ අවස්ථාවක් තියෙනවා ලැබිලා කොසල් රාජ්‍ය මාට රජ කෙනෙක් වශයෙන් ਸਰවචනාංශී ගාව පොඩි සැලකිල්ලක් තියෙන රාජ්‍ය නායකයන්. ඒ මොකද ඒගොල්ලෝ කාර්ය බහුල ඇත්තෝ එතකොට ਸਰවචනාංශය අසුර කරන්න හම්බුනොත් ලාභයි නොලැබුණොත් පාඩුයි නමුත් ඒ ඇත්තන්ට ඉච්චර වෙලා නැහැනේ ඒගොල්ලන්ගේ පහසු වෙලාවක ඒක කරගන්න වෙනවා ඉතින් මේ කොසල් රජතුමාට ඇති වෙච්ච පරිවිතක්කේ තමයි ස්වක්කාතෝ භගවතා ධම්මෝ සරුවචනාංශයේ ධර්මය මුල යහපත් මැද යහපත් අග යහපත්. ඉතින් ඒ ධර්මය ඒ විදිහට මුලැමැද අග යහපත් වෙන්න හේතු වෙන්නේ යෝචකෝ කල්යාණ මිත්‍රෝ. කල්යාණ මිත්‍රෙක් ඉන්න කෙනාට විතරයි. කල්යාණ සහායස්ස. කල්යාණයක් කල්යාණ මිත්‍රයෙක්ගේ සහාය නැත්නම් කල්යාණ සත්පුරුෂගේ සහාය ලැබුණොත් විතරයි කල්යාණ සම්පවක්කස. ඉතින් මේ කල්යාණ ධර්ම වලට නැමිච්ච කෙනෙක්. නෝ පාප මිත්තස්ස නෝ පාප සහායකස්ස නෝ පාප සම්පවංකස්ස. පාපයට නැමිච්ච පාපයන් ඇසුරු කරන පාපය මිත්‍රයන් ඇසුරු කරන අයට බුදුචාන් වහන්සේගේ ධර්මය ස්වකහාත වෙන්නේ නැහැ. ඒක ඒක විසින් ප්‍රකාශ කරන්නේ මුල යහපත් මැද යහපත් අග යහපත් විදිහට. ඒ මොකද අපිට සාමාන්‍ය අරමුණක් ගත්තත් අරමුණේ ප්‍රකට වෙන්නේ මැද කෑල්ල විතරයි. හුස්ම ගත්තොත් හුස්මේ ගොරෝසු නාස්පුඩු පුරවාන යන කොටස ප්‍රකට වෙනවා. අපි ඒකට හුස්ම දැක්කයි කියවට ඒක හරියන්නේ ඒක දැක්කා නම් මේ දැක්කේ මේ හුස්ම පිටකොන්ද හරිය විතරයි මුල දැකලත් නැහැ අග දැකලත් නැහැ හැබැයි ඉතින් මේ පිටකොන්ද දකින්න එකත් වටිනවා ඒ නිසා සතිය තියෙන්න ඕනේ ආනාපානේ මූල කර්මස්ථානේ බව තේරුම් ගන්න ඕනේ. වේදනා සද්ද හිතිරලින් වෙන් කළ මේක අල්ල ගන්න ඕනේ. අල්ලගත්තත් එච්චර දක්ෂ වුණත් පේන්නේ කොන්ද විතරයි කියලා දැනගෙන තියෙනවා. ඊට පස්සේ තමයි යාට ඊට පස්සේ ලේසි තැන මුලත් එක්ක මැද අල්ලන එක කියන එක තමයි පච්චේ පරිග්ඝා ඥානය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි බුදුරජාණන් අපිට දෙන පොඩි ඉඟිය. ඒක දුන්නාට පස්සේ අපිට ඒකෙන් ඇතිවෙච්ච හේමවීමත් එක්ක අග දැක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සලාම විසතයි කොන්ද දකින්නවා ඊට පස්සේ ඔළුව දකින්න ඊට පස්සේ වලිග දකින්න. එතකොට තමයි මේකේ මුලැමැදාග සංස්කාර ස්වરૂපයක් තියෙනවා කියලා ධර්මතාවයක් තියෙනවා කියලා උගණන ධර්මයක් තියෙනවා කියලා තේරෙන්නේ. අර මැද කොච්චර දැනගෙන හිටියත් අපිට කියන්න අමාරු එයාට මේ මුල යහපත් මැද යහපත් අග යහපත් කියන සක්කාත ක්‍රමේ තේරෙයි කියලා. නිසා අරමුණකත් එහෙමයි. ඒ වගේම ශාසනයත් එහෙමයි, ධර්මයත් එහෙමයි. අපිට අහුවෙන්නේ කොහෙන් හරි අතරමැදි කොටසක්. අපිට ඒකට ආසයි. අපිට ඒකෙන් තමයි හික් ගන්නෙ. ඒ කියපෙකන තමයි බණ කියපෙකනයි කියලා හිතන්නේ. නමුත් ඒ කියලා තියෙන රස රස කැලි ටික කාලා විතරයි. එතකොට ඒකේ මුල කොහොමද? අග කොහොමද? එතකොට සක්කාත ධර්මයේ මුල යහපත් වෙන්නේ කොහොමද? මැද යහපත් වෙන්නේ කොහොමද? අග යහපත් වෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඉතින් ඒ තුනම පහු කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තුන පිළිබඳව හොඳට අසුවිරු ඥාන තියෙන්න ඕනේ. ඉතින් අද ඉන්න කාටවත් ඒක නැහැ. එක්කෝ අසුරු කරලා නැහැ. එහෙම නැත්නම් ඒ ධර්මයේ දන්නේ නැහැ. ඉතින් අපිට දන්න කොටසක් අරගෙන හුවා දක්වන්න හදනවා පුදුම විදියට මට නම් වැදුනේ මේ කැලේ තමයි මේක නම් කිව්වේ අසෝලා තමයි මට තේරුන්නේ මෙහෙම තමයි කියලා අපි අර එක කොටසකින් තමයි පටන් ගන්න. ඒක ඉතින් අර පොඩි ළමයින්ගේ හැටියක් නමුත් ඉස්සරහට යනකොට සුවක්කාත වෙන්න නම් ඒක ආපු තැන ඊට පස්සේ ඉවරනාට පස්සේ ඒකේ සංගදියාව සංහිඳියාව දකින්න ඕනේ. දැන් මේ දැක්කේ නැත්නම් අපි කෑ ගහනකොට යාට පඬිතෙක් කියන්න බෑ. යාර තරුණ වයසේ ඒ ඔදේට මත් වෙලා නටන කෙනෙක් වගේ. මුල දන්නෙත් නෑ, අග දන්නෙත් නෑ. ඉතින් මේ ධර්මයේ තියෙන මේ සවක්හාත ගුණය කියවෙන්නේ නම් ධර්ම විසීම පෙන්නනවායි කියන්නේ. ධර්මයේ විදිහින් සොයන් තමන් විසින්ම අක්ඛාතං කියන ලද්දක් කියලා. එහෙම වෙන්න ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගියොත් තමයි ධර්ම විසින් ධර්මයේ ප්‍රකාශයටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි ධර්මයේ කියලා කෑල්ලක් අල්ලගෙන ඒකම හුවා දක්වනවා. ඒක මේ මොග්ගල්ලාන සාරිපුත්ත ආනන්දනන්ද රාහුල ආදී මහා 80 මහා ශ්‍රාවකයන්ගෙත් මේ අඩුපාඩුව තියෙනවා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒගොල්ලෝ දේශනා කරන්නේ Tamante හිද්ද කිච්චි ධර්මයේ. නමුත් ධර්මයේ ආත්පසීම දැනගෙන දේශනා කරන්න පුළුවන් වෙන්නේ සරුවචනාංශිට විතරයි. ඒකට මූලික ආධුනිකයන්ට කියන්න ඕන බණ ටික දන්නවා. මැද ඉන්න කෙනාට කියන්න තියෙන බණ ටික දන්නවා. ඒ ටික පහු කරපු එක්කනාට කියන්න තියෙන බණ ටික දාන්න. ඒත් කාටත් වගේ ප්‍රිය වෙන විදිහට දේශනා කරනවා. කියන්නේ මේ ගුණය ධර්මයේ පළවෙනිම ගුණය. ඉතින් ඒ ස්වකහාත ධර්ම ගුණය අපි 200 340 වෙනි වැඩමුළුවට ගත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ ගැන හුඟක් අපිට ඒ වෙලාවේදී ටිකක් විස්තර වශයෙන් කියන්න හම්බ වුණා. ඉතින් අද මේ කතා කරන්නේ කොසල් රජුණන් දෙච්ච පරිවිතක්ය. ඉතින් කොසල් රජතුමා දන්නවා ධර්මයේ ස්වකහාතයි. දැන් සරුවචන්නාංශයේ ධර්ම ස්වාමී ධර්ම ඊශ්වර නමුත් මට තේරෙන තාලෙන් කුසල රජුරණ තේරෙන තාලෙන් මේ මුලැමැදාගේ යහපත් වෙන විදියට දකින්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රස්ස කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස කල්යාණ මිත්‍රෙක් ඉන්න කෙනාට විතරයි ඒ කියන්නේ හකුරු කණ්ඩත් ගුරෙක් ඕනේ <coughs> හකුරු රසයි නැත්නම් ගුරෙක් නැතුව කෑවොත් හරක් කෙහෙල් කෑවා වගේ තමයි ඉතින් ඒ නිසා ඒ දෙයට මේකෙන් පටන් ගන්න මේක තමයි ඊගාවට මේක අග කියලා කියලා දෙන කෙනාට අපි කල්යාණ මිත්‍රයි කියලා කියනවා. කල්යාණ සහායකයයි කියලා කියන නැත්නම් රස රස දේ අපිට දීලා රස රස දේ යා විකුණ ගන්න මිනිස්සු තමයි අපි ළඟ ඉන්න බාලයෝ. ඒගොල්ලෝ වැඩිම අපිව පිනවනවා. ඒගොල්ලොත් පින වෙනවා. නමුත් මේ කල්යාණ ධර්මයක තියෙන ස්වක්කාත ගන්තිය ගතිය ඒක අදාළ නෑ ඒගොල්ලන්ට ඕනේ ඒ වෙලාවේ අර නිකන් පපඩම් කාලා හිත පිනව ගන්න හදන පොඩි බබෙක් වගේ බත් කන්නේ නැතුව. ඉතින් ඒකට කල්යාණ මිත්‍යා ඒකට අහුවෙන්නේ නැත්තේ නෑ කල්යාණ මිත්‍යා ගුණ දන්නවා. දැනගත්තට මොකද අවශ්‍ය දේ හිමීට කවනවා. ඊට පස්සේ කල්යාණ සහායස්ස. එයාගේ කල්යාණ මිත්‍යත්‍යයන්සේ ඇසුරු කරන තව සහායක මණ්ඩලයක් ඉන්න ඕනේ. ඒ මණ්ඩලෙත් එක තමයි අපි කටයුතු කරන්නේ. කල්යාණ මිත්‍යයන්කට ගියා, කම උපකාර ලබා ගත්තා. ඊට පස්සේ බණ භාවනා කරන්න කල්යාණ සහායකයෝ අවශ්‍යයි. ඉතින් හුඟක් වෙලාවට කියනවා අපි මේ ආරණ්‍යගත වෙන්න, රුක්කමූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න තනියම ඉන්න කියලා. මේ තනියම ඉන්න කතාව වැත්ත කාම ලෝකයේත් එක්ක. නමුත් කාම ලෝකයේ අයින් වෙලා අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානික කර්ම රූප කර්මස්ථානික එහෙම නැත්නම් සත්‍ය පිහිටවන්න පටන් ගත්තට පස්සේ ඒ මැඩුමේ ඒ ඔරුවේ ඒ කණ්ඩායමේ ඉන්න සහායකයන්ගෙන් කල්යාණ සහායකයන්ගේ ලකූ සේවයක් වෙනවා. නමුත් ඒ සේවය වෙන්නේ කතා නොකර සිටීමෙන්. ඒගොල්ලෝ කතා කරලා නෙවෙයි සේවය කරන්නේ. කතා කරලා කරන සේවය කල්යන්න මිත්‍යා කරනවා. එහෙම නැත්නම් ගුරුනාංශය කරනවා. ගෝලයෝ එයාට අවශ්‍ය කරන වපසරිය සකස් කරලා දීලා මානසික ආරස්සාව ආවරණය ලැබලා දෙනවා නම් අනික් කට්ටිය එයාට තේරෙනවා මං විතරක් නෙවෙයි මේ වැඩේ කරන්නේ පිරිසක් ඉන්නවා අහුවෙලා නම් ඒගොල්ලෝ ඔක්කොමලා අහුවෙලා හරියනවා නම් මට වැඩිය දක්ෂ කෙනෙක් මේ කල්පිරිසේ ඉන්න ඕන. ඒක විශාල සංකේතයක්. ඒක බුදුරජාන් වහන්සේ ළඟට ආනන්ද සාංශේ ගාට ආපු ආජීවකෙක් අහනවා කොහොමද කල්යාණ මිත්‍යා තෝරගන්නේ කියලා නැත්නම් කොහොමද ਸਰවඥාන්සේ දැනගන්නේ කියලා. ඉතින් ගිහිල්ලා අසුරු කරලා බලන්න ඕන කියනවා. ඔය පත්තරින් දැකලා හරි මෙයා කියපු කට කතා වලින් තමයි මේ වෙන්නේ. ගිහිල්ලා බලලා උන්වහන්සේ කියන දේ කරන කරන දේ කියන කෙනෙක්ද කියලා බලන්න කියනවා. මුළු ලෝකෙම කියන්නේ කිව්වොත් බොරුවක් නේ. කල්යාණ මිත්‍යා ගාව ඒක නෑ. යටිම කියන දෙයක්වත් නෑ. කියන දේ කරනවා කරන දේ කියනවා. දෙක එයා ළඟට මට ඉස්සෙල්ලා ගිය අනුගාමිකයෝ ටිකක් ඉන්න ඕනේ. මම පළවෙනියා වෙන්න නරකයි. පළවෙනියා වුණොත් එතන අනතුරක් තියෙනවා. මට කලින් හිටියේ කල්යාණ සහායකයෝ පේන්න ඉන්න ඕනේ. ඒක තමයි ඒ ඒ ප්‍රධාන මිත්‍යාගේ කීර්තිතාවය. එයාගේ රටේ පිළිගැනීම. මම නම් ඉස්සල්ලාම යාට උදව් කරන්නේ අපි දෙන්නටම එකම පිස්සුව තියෙන. කල්යන සහායකයෝ ඉන්නවා කියලා කියන්නේ ඒක නෙවෙයි. මට ඉස්සලා ගිහිල්ලා පිළිවෙත් පුරන කට්ටියක් ඉන්න ඕන. ඇසුරු කරලා බලනකොට කල්යන මිත්‍යා නෙවෙයි. අර කල්යන සහායකයන් ඇසුරකට දැනගන්න ඕනේ මේ පිරිසේ එක්කෙනෙක්වත් මට වැඩිය හොඳ කෙනෙක් ඉන්න ඕන. ඔක්කොමලා හොඳ වෙන්නේ නැහැ. ඔය වට වෙලා ඉන්න කට්ටිය එක එක දේවල් වලට නෙවට වෙලා ඉන්නේ අර කල්යාණ මිත්‍යයි කල්යාණ ගුණේ බලන්නම නෙවෙයිනේ එක්කෙනෙක් හරි ඉන්න ඕනේ මට වැඩිය ධර්මයේ තේරුම් ගත්ත බුදුන් තේරුම් ගත්ත සංඝයා තේරුම් ගත්ත කෙනෙක්. එහෙමනම් එයාට තේරෙනවා කල්යාණ සහායයේ තියෙන වටිනාකම අරසාව. ඉතින් ඒක මේ කොසල් රජුරන්ගේ හිතන හැබැයි පාප මිත්තස්ස පහපසා සහායකස්ස පහව සම්පවංකස්ස වෙන්නේ නැහැ කියලා කියනවා. ආ කොච්චර කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරමින් හිටියා තමන් වැඩි වේලාවක් ගත කරන්නේ පාපේට නතු වෙච්ච පාප මිත්‍රත් එක්කනම් එහෙම නැත්නම් පාප සහායකස අපිව සාමාන්‍ය යාළුවෝ කියලා ගන්න කට්ටිය අපාය සහායක. ඒ වගේම මේ කාලයෙන් අපිට සලකන මිනිස්සු කවදාකවත් උදව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර ඉතින් අර පැවැත්ම ගෙන යන්න ඕන නිසා යාලුකම් පවත්නවා නෑදකම් පවත්නවා මිසක් කිසිම දෙයක් ඒගොල්ලෝ ගාවේ නෑ. ඒක දැනගෙන අපි අර ලේසියටත් පාසුරත් කල්යාණ මිත්‍රාට කල්යාණ සහායකයන් වැඩි මේ පිස්සු පිහට්ට ඇසු කරන එක ලේසියනේ. ඒගොල්ලෝ අපි උඩ තියෙනවනේ. අපි ඒගොල්ලෝගේ පිට කසනවනේ. ඉතින් ඒක තමයි ඔය ගෘහ ජීවිතය කියලා කියන්නේ. මෙතන පුතත් ජන ජීවිතය කියලා කියන්නේ අපි වැඩි වේලාවක් ඉන්නේ එහෙම පාප සං සහායකස්ස එකනම් පාප සම්පවංකස්ස කියලා වචනක් තියෙනවා. පාපේට නැඹුරු පිටසක් එක්කනම් ඉතින් කොච්චර කල්යාණ මිත්‍රයෙක් ලෝකේ පහළ වුණත් ඒ ඇත්ත බුදුහාමසම කල්යාණ මිත්‍රයන් බණ කිව්වත් ඒ හිටින්නේ නැහැ. මොකද බෙහෙතක් කරනකොට ඒකට පත්‍යම් වෙන්න ඕන. ප්‍රතිවාප තියෙනවා. ඒව නැතුව ඒක කරන්න බෑ. ඒවට පෛත්‍යම් කියලා හරියන්නේ නැහැ. පත්‍යම් කියලා කියන්නේ. ඒ පත්‍යම නැත්තම් ওই බෙහෙතේ ගුණයක් නැහැ. ඔය ඉංග්‍රීසි වේදක මේ පත්‍යම් නැහැ. කැමරට කලින් මෙච්චරයි, කැමරට පස්සේ මෙච්චරයි, අරකට පස්සේ මෙච්චරයි බීලා බුදිය ගනි ඕනේ පිස්සුවක් කෙලපන් කියලා. සිංහල වේදකම එව්ව කරන්න බෑ. ඔය කිලුට වේද මහත්තයා ගාවට ගියොත් එහෙම බයින්නේ කුණු හරපෙමයි බයින්නේ. ආයි මොකොත් නැහැ කියනත් උට කිව්වනේ දැන් පුළු කෙල්ටි කන්න බෑ කියලා ඊයන් දැවෙත් එකක් ආව නේද කියලා හරියටම කියලා බයිනෝ. මේ වේදකමට සලකන්න ඕන. ඒ මොකද මේ වේදා ලෙඩා විශේෂයෙන්ම ඒ පත්‍ය අඹෙන්න ඕනේ. ඒකට බෙහෙතට ගැළපෙන ඍතුවට ගැළපෙන චරිතයට ගැළපෙන පද්‍යම් කියනවා. මේ මේ කෑම කන්න එපා, මේ මේ වෙලාවේ නාන්න එපා මේ කියලා. ඉතින් ඒක හම්බුනේ නැත්තම් බේතෙන් කෙරෙන්නේ නැහනේ. ඒක සාමාන්‍යයෙන් එහෙම පත්‍යයන් අවශ්‍ය වෙන්නේ භස්ම, කසාය, කල්කවලට තමයි. අර්කවලට යනකොට පත්‍යයන් අවශ්‍ය නැහැ. ඉංග්‍රීසි වේදකම හල් තියෙන අර්ක මට්ටමේ. නැත්නම් අරක්කු කියලා කියන්නේ ඇල්කොහොල් වලට මේක අරගත්තට පස්සේ ඒක බහිනවා ඇතුළටම බහිනවා. භස්ම කසාය කල්ක ලේහති කනකොට එහෙම නැව තින්නේ සාමාන්‍ය මේ කාබනික මට්ටමේ. එව්වට පත්වීම බලපානවා. ඒකට ප්‍රතිවාපත් බලපානවා. අරක ස්පිරිට්ුවට ගියාම අරකලට ගියාම බලපාන්නේ නැහැ. ඉතින් මිනිස්සු අර මොන ලෙඩේ තිබ්බත් අරකට කැමති මොක ඊ ගහ වගේ කඩාගෙන යනවනේ. පයිත්‍යයක් නැහැ, පත්‍යක් නැහැනේ. ඉතින් අද වෙලා තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේ ලෙඩ වෙලා තියෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන රෝගයක් තමයි මේ අනික් කට්ටියට ලෙඩ බෝ කරන එක. ඉතින් ලෙඩ හනිව කරන්න ගිය දැන් ස්පිරිතාලෙන් තමයි ලෙඩ බෝ කරන්නේ. ඒක හොඳටම දන්නවා ඒ ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය. අපේ කට්ටිය තාමත් හිතනවා මේ වෛද්‍ය මේ රක්ෂණයක් තියෙනවා නම් පවුලේ දොස්තර කෙනෙක් ඉන්නවා නම් වෙච්ච ගමන් දුවගෙන යන්න පුළුවන් නම් දොස්තර කෙනෙක් ගාවට ඒක හරි දක්ෂයි කියලා. ආයතනයේ අයව වග කියන්න ඕනේ. ඉල්ලුවොත් දෙන්න ඕනේ. ඒත් විදා ඔය මොකක්වත්ම නැහැ. ගෙදෙට්ට ඇවිල්ලා විදකම් කරලා යනවා. එයා පත්‍යං කියලා දෙනවා. මොකද එයා කරන්නේ මේ අරිෂ්ඨ භෂ්ම කල්ක ලේහ. මේ ගහේ සාක ආහාර. ඒවට මේක අවශ්‍යයි. කවදාකවත් පසු ප්‍රතිඵල නැහැ. පසු මේ බලපෑම් නැහැ. සයිඩ් ඉෆෙක්ට්ස් ආෆ්ටර් ඉෆෙක්ට්ස් හැමෝද ආහාරනේ. ඉංග්‍රීසියට ගමන ඔක එක්ස්ට්‍රැක්ට් එක අරන් තියෙන්නේ. එව්වා ඔය පත්‍යම් මොකුත් ඕනේ ගහන්න පුළුවන්. කරකෝල ගිහිලා වදිනවා මධ්‍යම ස්නායු පද්ධතියටම වදිනවා. ඉතින් ඒ වගේ අපි කල්යාණ මිත්‍යා ලැබුණත් අපිට අවශ්‍ය ධර්ම ලැබුණත් අපි ඇසුරු කරන්නේ පාප මිත්‍රයෝ අපි ඇසුරු කරන්නේ මේ පාප සහායකයෝ අපි ඇසුරු කරන්නේ පාප සම්පවංකස්ස කියන විදිහට පාපේට නැඹුරු පැත්ත කරනවා. ඒ කියන්නේ ලෝකයා නම් ඇසුරු කරන්නේ ගොඩ ගන්න බෑ. සම්පූර්ණ ලෝකය පාප මිත්‍රයි, පාප සහායකයි, පාප සම්පවංකයි. ඉතින් ඒකනේ අපේ හිත <clears throat> මූල කර්මස්තන්නේ තිබ්බට අරවට දුවන්නේ. ලෝකයා පිළිබඳව, අතීතය පිළිබඳව, අනාගතය පිළිබඳව, නෑදෑය පිළිබඳව, වස්තු බෝධ පිළිබඳව පණින්නේ. ඒක මේ අපේ දුර්ලභමක් නෙවෙයිනේ. ඒක ඇති හැටිනව. ඒ තමයි ලෝකෙත් පේන්න තියෙන්නේ. උපදේශයක් දුන්නොත්, ඉදිරිපත් වුණොත් පාප මිත්‍රයෙක්මයි. පාප සහායකයෙක්මයි. පාප සම්පවංකමයි. මුචි ඒගොල්ලෝ පුද්ගලික න්‍යායපත්‍යක් තියෙනවා. හැම වෙලාවෙම කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. මාරුව බලබලා දෙයට කැරකිල්ල. එහෙම නැති එක්කෙනෙක් ඉල්ල තියෙනද කියවන්න අපේ ජීවිතේ. කරන හැම දෙයක්ම කරන්නේ මියක් කරන්න ඇතලව කණ්ඩායි කියෝ වගේ මොකද්දෝ යට තියෙනවා. ඒක ඔය කාම ලෝකේ නම් හරියම ප්‍රසිද්ධයි. ඒගොල්ලෝ කියලාම කරනවා. රූප ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා ඒක සාමාන්‍ය මනුස්ස ලෝකේ හැටි තිරිසනත් එහෙම තමයි හැබැයි රූප ලෝකෙදී පේනවා ඒක එයාගේ දුර්ලකමක් නෙවෙයි ඒක සාජාසයක් කියලා. ඒකේ හැටි යමක් කරන්න උනන්දුවක් ඇති කරවන්න ඕනේ. මොටිවේෂන් එකක් තියෙන්න. මොටිවේට් කරන්න නම් මොනවා හරි අතවාසියක් තියෙන්න ඕනේ. ඉතින් අතවාසිය තමයි ලෝකයේ අද අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා අර්ථ සාහිත්‍ය වෙන මිනිස්සු අසුචි. අර්ථ සාහිත්‍ය නැතුව ජීවත් වෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. අර්ථ සාහිත්‍ය අවශ්‍යයි. ඒක අසුචි. ඒ අසුචිය තමයි අපේ හිත නිතර කැමති. අශෝකං විරජං ඛේමං කියන විදිහට ශෝක නොකරන රජස් නැති ക്ഷേම භූමිය වෙන මූල කර්මස්ථානේ දුන්නට ඊට කොච්චර පිටපයින්ලාද කියන එක මේ බණ කියන මටත් බණහන මේ සියලු දෙනාටවත් ඒ වගේම ශාසනය පවත්වාගෙන ආපු කාටත් ඇත්තක්. මේක එහෙලි කරගන්න බැරි නිසා අපි ඒව නැති වෙන වෙලාවකම් බලائیں۔ ඒව නැති වෙන යෝගයක් වෙනකම් බලائیں۔ ඒකල්ලා ආයෙත් ගිහිලා අසුචි වලට බහැලා කල්පනා කර කර ඉඳලා ඉවසන්න බැරි වෙනකොට ආයෙත් එනවා කල්යාණ මිත්‍රයෙක්, කල්යාණ සහායකයෙක්, කල්යාණ නැමියාවකට. ආපු වෙලාවක් තමයි මේ. අපි මේ හම්බෙලා තියෙන ඒකටයි. එතෙන්දි අපිට තේරෙනවා මෙතන හිටියට කය හිත තියෙන්නේ කොහෙද? භාවනා අරමුණක් අඳුනගත්තට හිත දුවන්නේ කොහෙටද? ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පාප මිත්‍රයෝ. අනේ පාප මිත්‍රයන් අතර බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ බුදුජාන් වහන්සේට තිබුණු සැකේ තමයි මම බණ කිව්වට වැඩක් වෙයිද කියලා. ඒ මොකද හේතුව මේ ගිහිල්ලා ආයෙ අසුරු කරන්නේ පාප මිත්‍යෝනේ. අසුරු කරන්නේ පාප සහායකවනේ. මේගොල්ලන්ට මේ සැරේම එතෙන් දෙන්න බෑනේ. ඔය අවශ්‍ය තැනට. ඉතින් ඒ ටික කරගන්නකම් කල්යාණ සහායකයක් ලැබෙයිද? කල්යාණ මිත්‍රෙක් ලැබෙයිද කියන එක සහතික කරන්න බෑනේ. මොකද සාරාංශික කල්පලක්ෂයක් මහබෝසතාණන් වහන්සේ නමක් විදියට මේ ලෝකේ ඇසුරු කරානේ. අදේ දැනුම දුම්පත් වෙලා නැතිනේ. අපි වට කරගෙන ඉන්නේ ඔක්කොම ඒ වගේ මොකද්දෝ කුට්ටියක් කඩා ගන්න ඉන්න කට්ටියක් නේ. කේජු කෑල්ල බිම දා ගන්න කන්නේ ඔය කාක් කියන කන්නේ ඔය කතාව තියෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගන්න ඕනේ මමත් එහෙමනේ. මමත් යමක් කරන්නේ බණක්වත් කියන්නේ සාදුකයයි කියලාවත් හිතාගන්නේ. නැත්නම් අනේ මේ හාමුදුරුවෝ බණ ෂෝක් කියලා තුඩින් තුඩ රැවුදේ කියලා හිතාගන්නේ. එහෙමවත් කරනවා ඒක ධර්මයක් නෙවෙයි කියලා බුදුරජාණන් ශ්‍රී දේශනා කරනවා. න ආමිසන්තරෝ කතං කතෙස්සාමීති ධම්මං දේසේ තබ්බෝ බණ කියන්න හොඳ නෑ මට අනේ ආමිෂෙන් සලකාවි කියලා. ආමිෂෙන් සලකන එක වෙනම කතාවක්. ඉතින් එහෙව් තැනක තමයි අපේ බුද්ධ ශාසනයත් අනිකුත් ආගම් තියෙන්නේ. නමුත් ඒ වගේ වැඩ කටයුතු දිහා බලනකොට අපි කිව්වොත් එහෙම ඒවා මිෂනරි මෙසේජ් එක මොකද්ද කියලා බැලුවොත් තුච්චයි. වෙන කියන්න වචනයක් නැහැ තුච්චයි. ඒක තමයි අද ලෝකේ ඉන්න විශාල පිරිසිදුලා ඉන්නේ මේ එක එක්කනාගේ බණ කියන්නේ. බණ කියලා මේ මිනිස්සුන්ට අපි උදව් කරනවා කියලා පෙන්වන්න. නමුත් කොමියුනිස්ට් ධර්මයේ කිව්වේ ඔය උදව්ව නැත්තම් මිනිස්සු හොඳින් ඉන්නවා. ආගම ධර්මයේ තමයි මේ මනුස්සයාට අබින් කාපු එක ඒක ඇබ්බැහියට කනවා. හැබැයි ඌ දන්නේ නැහැ කාලා තියෙන ආංශික දෙයක් කියලා. දත යුතු සම්පූර්ණ කල්යාණ මිත්‍යත් කල්යාණ සහායකස නැහැ. හැබැයි ඒ අපි පසුගිය දවස් කරපු සූත්‍රයේ කියන එහෙම අනු නොමගවන කෙනෙක් පිටිපස්සේ යන කෙනාට වුණත් අකල්යාණ ධර්මයෙන් මොකුත් කියන්න එපා අකුසලයෙන් බලින්න එපයි කියලා. අඤ්ඤත්ත කල්යාණ අඤ්ඤත්ත කුසල. ඒ වුණත් මේ මනුස්සය ගාව තියෙන මොකද්ද හොයන ගතියක් තියෙනවනේ ගිහිලා තියෙන නරක තැනට. වැටලා තියෙන නරක සහායකයෝ නැමිලා තියෙන නරක තැනකට ඒ මනුස්සයාට පේන්නේ ඒක නෙමෙයි මම විශාල ආධ්‍යාත්මික දියුණුවක් කියලා. එහෙම දෙයකටවත් නපුරු වචනේ මොකුත් කියන්න එපයි කියලා. ඒක පාප ධර්මයක් කියලා හිතන්නත් එපයි කියලා. මොකද හැම කෙනාම පටන් ගන්නකොට ඔය වගේ මහ විශාල මඩගොහරුවක ගිහිල්ලා තමයි තේරුම් ගන්න. දැන් බුදුරජාන් වහන්සේ මේ දේශනා කරන්නේ කොසල් රජුරවන්ට කොසල් රජුගේ ප්‍රශ්න නිසා. කොසල් රජුරන්ට මෙච්චර කාලයක් පුත්‍රජානංශය ඇසුරු කරන තමයි තේරුනේ මට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා. හැබැයි කල්යාණ සහාය தත්ත්වය ගන්න මම මාලිගාවෙන් බහින්න ඕනේ. මාලිගාවේ ඉන්නකම් කවදාවත් මාලිගාව කියන්නේ කාමයේ අන්තිම උච්ච කෙලවර තැන. රජ වෙනවයි කියලා කියන්නේ කාමයට රජුරෝ. ඒකෙන් එළියට බහින්න නැතුව බෑ. ඒකවල තමයි විහාරයට ගියාම ඔන්න සරුවච්චන් ආංශය දකින්නවා ගෝල බාල පිරිස දකින්නට කල්යාණ සහය ලැබෙනවා. එතකොට හිත නැමෙනවා මේ පැත්තට. මාලිගාවට ගියාම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න, gedara dore ප්‍රශ්න, ලිංගික ප්‍රශ්න ඒව විතරයි ලැබෙන්නේ. ඉතින් ඒකට භූගෝලීය වශයෙන් අපි වෙන තැනකට යන්න ඕන. ඒක හැදෙනකම්. ඉතින් ඒ වපසරිය තමයි බුදුහාමරගේ සුවක්කාත ගුණය කියලා ප්‍රසිද්ධ කරන්නේ. ඒක බුදුන්සේ දිග කතාවක් කතා කරලා කියනවා දවසක් මම මෙහෙම භාවනා කරගෙන ඉනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ ආරාමයේ සෙවණේ භාවනා කරනකොට පරිවිතක්යක් පහළ වුණා. බුදුහාමුදුර අපිට කොච්චර වටිනා කල්යාණ මිත්‍රයේද අපේ Brahmacharya නැත්නම් අපේ මේ ගත කරන දැහැමි ජීවිතය 50%ක්ම බුදුහාමුදුර හිඳන්නේ. එහෙම නැත්නම් අපිට හිතෙන්නේවත් නැහැ නේ මෙහෙම පැවිදි වෙන්න. අපිට හිතෙන්නේවත් නැහැ නේ මෙහෙම ධර්මයක් ඉගෙන ගන්න. අපිට දකින්න හම්බෙන්නේ නැහැ නේ පැවිද්දෝ. අපිට සීලයක් රකින්න හිතෙන්නේ නැහැ නේ. කියලා වැඳලා භාවනාවත් හරි ගිහිල්ලා ප්‍රකාශ කරනවා. අඩ්ඩමි තම්බික බන්තේ Brahmacharya මේ අපේ සරුවච්චන් වහන්සේ තමයි Brahmacharya අඩක්ම කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ විවේකලා කියනවා නතර කරන්න ආනන්ද ඔක නතර කරන්න සකල මිදම්බේ බික්කවේ ආනන්ද භ්‍රමචර්යයන් කල්යාණ මිත්‍යතා 100ට 100ක්ම භ්‍රමචර්යය තියෙන්නේ කල්යාණ මිත්‍යත්වයේ මත ඒක අපිට තේරෙන්නේ අපිට මේ බණ ඉගෙන ගන්න භාවනා කරන්න මොකක්වත් කරන්න ඕනේ නැහැ කල්යාණ මිත්‍යත් එක්ක ඉන්න එක විතරයි කරන්න ඕනේ ඒකට යාගේ account එකෙන් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ දැන් අපිට ඒ තරම්ම මේ කාරණා තේරෙන්නේ නැති මම කල්යාණ මිත්‍රෙ නොවෙන නිසා. ඒතර මම පිට කල්යාණ මිත්‍රයෝ හොයනවා. Taman Tamanට කල්යාණ මිත්‍ර නම් තේරෙන එකම දේ තමයි මේ වැඩ වැඩක් වෙන තැනටලා හිටපන්. ආයෙකට ගිහිල්ලා මේ සම්මාදම් වෙන්න ඕනෙත් නැහැ සම්මාදම් දෙන්න ඕනෙත් නැහැ. එතන ඉන්න පුළුවන්කම. අනේ ඒ ටික තේරුම් ගන්න එක තමයි භාවනා කරලා අරමුණක් නැත්තෙන් ගියාට පස්සේ එතන ඉන්න එකයි වටිනාකම. ආයෙකට මේ සුවඳ දුම් අල්ලන්නවත් ආඩ ආවඩයි බොන් කියන්න ඕනේ නැහැ. කෙලෙස් නැති තැනට ගියාට පස්සේ ඉන්න බෑනේ. ඒක නිකන් මාළුවෙක් දෙකට කැපුවා වගේ හිටිනවනේ. කැඩවිලි පණුවෙක් දෙකට කවනවා වගේ හිටිනවනේ. නැත්නම් මාළුව ගොඩ දැම්මා වගේ පුදුමාකාර පහසුවක් නේ තියෙන්නේ. ඉතින් හම්බෙන්නේ කල්යාණ ධර්මය ඉදිරිපත් වෙච්ච වෙලාවේ මුදුන්පත් වෙච්ච වෙලාවේ එතන ඉන්නවයි කියන එකට යමක් නොකරනවයි කියන එක වෙන කුණුහරුප ඇසුරු කරන්නේ නැහැයි කියන එක නිමිත්තක් පදත්තානයක් ඇසුරු කරන්නේ නැහැ. අනිමිත්තක් අපපතිච්චිත භාවයක් ඇසුරුකරනද මොන්න තරම් සම්මාදිට්ඨියක් තියෙන්න ඕනද කියලා. කාම ලෝකෙමුත් ගැලවිලා, රූප ලෝකෙමුත් ගැලවිලා මේ අරූප ලෝකේ හම්බ වෙලා ඒ යමක් නැති තැනට ගියාම මේ තමයි කල්යාණ මිත්‍යා. මේ තමයි කල්යාණ සහායකයා. මේ තමයි කල්යාණ සම්පවංකත කියන්නේ. මේකට නැමියාවක් ඇති කරන්නේ. ඒක මයි ළඟ නැත්තම් මට පිට කෙනෙක්ගේ තුල ඒක දකින්නත් බෑ. ඒව නිකන් ධර්මයේ තියෙන පටිච්චසමුප්පන්න ගුණ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කරපු කතාව අද කාලේ හුඟක් බහුල භාවිතාට ගිහිල්ලා තියෙනවා. මේ කල්යාණ මිත්‍ය දැක්කට පස්සේ එතන හිටියත් ඇති. ආයෙකට කළ යුත්තක් නැහැ. හැම කරන දෙයකම කල්යාණ මිත්‍ය කරදර වෙනවා. ඔබ හිතපන්. මොකටද? කල්යාණ මිත්‍ය, කල්යාණ සහායකත්ව, කල්යාණ සම්පවක්කත්ව. ඉතින් ඒ දේ තේරුම් ගන්න බැරි කෙනාට කල්යාණ මිත්‍රයෝ නෑ. එයා මට පයින් ගහනවා. මට කරදරයි. ඊට වැඩි ලේසි මේ පාප මිත්‍රයෝ. ඊට වැඩි ලේසි පාප සහායකයෝ කියලා නොකිය හෝ කියලා කරන්නේ ඒකයි. සා ප්‍රසිද්ධ තැනක කෙනෙක් කියනවා අපේ ජීවිතේට බලපාපු හැම වටිනා කල්යාණ මිත්‍රෙක්ම එපා වෙන්න අපිට වැඩ කරලා තියෙනවා. එක්ක බැනලා තියෙනවා, එක්ක ගහලා තියෙනවා, එක්ක එලවලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි අපේ ජීවිතේ නමලා තියෙන්නේ. නමුත් අපිට මේ පුද්ගලයා එක මතක් කරනකොටත් තරහයි. පස්සේ තමයි තේරෙන්නේ මේ තිත්ත බේතෙන් තමයි ಗುಣ ලැබෙන්නේ. පැණි රහ වුණාට බේතෙන් ಗುಣ නොලැබෙන්න ඉඩ තිබේ. ඉතින් ඒක කොසල් රජතුමත් එක්ක පිළිසඳරෙන් පස්සේ ආනන්ද සාංශිකේ නම සඳහන් වෙනවා. එතන ආනන්ද සාංශි ඇත්තේ නෑ. නැත්තම් සූත්‍රයට අදාළ නෑ. ඊට පස්සේ ඒ කියන්නේ අල්ලාව සල්ලාපෙන් පස්සේ කුසල රජතුමාගේ දැනුම් දීම සහ බුදුජානනාංශගේ විග්‍රහයෙන් පස්සේ තමයි බුදුජානනාංශයේ මේ අර කල්යාණ මිත්‍රත්වයට ස්වක්කාත භාවයටත් කිසිම සම්බන්ධයක් නැති අපමත්තෝ උබෝවත්තෝ සමතිග්ගහිය තිට්ඨති කියලා අලුත්ම වචනයක් අඳුලා දෙනවා අප්‍රමාදි වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රය ලැබුණත් පමාදයට වැටුනොත් බෑ. මදයට වැටුනොත් බෑ. කල්යාණ සහායකයෙක් හිටියත් ධර්මයේ ස්වක්කාත වුණත් අප්‍රමාද භාවයේ තියෙනවා. ඉතින් මේ අප්‍රමාද භාවය විතරයි අද නැත්තේ. ඕනම වැඩක් කරන්න ගියොත් පමයි. වැඩක් කරන්න ගිහිල්ලා ඉතින් බලාගෙන ඉන්න ඕනේ කට්ටිය එනකම්. මොකද ඒ කට්ටිය හිතනවා දැන් හරියටම වෙලාවට ඕනේ නැහැ නේද? පහුණාට කමක් නැහැ කියලා. ඉතින් එක්කෙනෙක් එහෙම කරපුවාම එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩි පස්සට යනවා. ඉතින් සමහරු කියනවා සුද්ධ එහෙම නැහැ කියලා. සුද්ධ ඊට වැඩි සෞතුයි. මං කොච්චර දෝ ගිහිල්ලා තියෙනවා උමුත් කවදාකවත් අය කරන්නේ වැඩ කෙරුවොත් කෑ ගහන ගතියක් තියෙනවා බල වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ උමුත් එක එක දින දහසට කරුණු දෙනවා කයි කාගෙත් හැටි පමාවට වැටලා තියෙනවා ඒ නිසා අප්‍රමාදයේ තමයි මේ කල්යාණ මිත්‍රත්වය උපනංවන්නේ අප්‍රමාදයේ තමයි මේ සක්කාත භාවයේ උපනංවන්නේ ඉතින් ඒක නැත්තම් බැරිදෝ අභව්‍යදෝ අභද්‍ර දෝ අමමංගල්‍ය දෝ කියලා කතාවක් පේනවා. මොකද එහෙනම් බුදුදහම ගැලපෙන්නේ නැහැ නේ ලෝකෙට. ලෝකෙ කොයි වෙලාවෙත් පමයි. එහෙම එකක් නෙවෙයි කියන්නේ. මම අප්‍රමාද නැහැ. ප්‍රමාදයි කියන්නකෝ. මදේට ප්‍රමාදයට ලක් වෙලයි කියලා ඒ බව දන්නවනම් ඒක තමයි අප්‍රමාදී කියන්නේ. මගේ වැඩ පමා වෙවි සිද්ධ වෙන්නේ. වැඳ ඇරි වැඳ ඇරි සිද්ධ වෙන්නේ. දෙකට දෙතවර වෙලා සිද්ධ වෙන්නේ. ප්‍රධාන කට්ටිය නෙවෙයි. මේකේ වෙන දේවල් තියෙන කෘත්‍යයන්. ආන්න මේක දන්නවනේ ඒක අප්‍රමාදී බවටපත් වෙනවා. ඒක දැනගෙනත් වැඩක් කරගෙන අපිට ඉන්න බැරි අපි මාන්නක්කාර නිසා. අපි මාන්නක්කාරයි මම පමයි පමා බව දැන ගැනීම හොඳ නෑ කියලා හිතන්නේ. ඒක නිකන් පසුගාමි වැඩක් කියලා. නෑ බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙන කල්යාණ මිත්‍යා ළඟ ඒ තමන්ගේ තියෙන මදේ ප්‍රමාදේ විස්තර කරන්න. මට මේ මේ වැඩවලට මං කැමති නෑ. හැබැයි කැමති නැති බව දන්න. අන්න ඔය දැනීම තියෙනකොට කැමති නැතිකමට, කම්මැලිකමට, නීරසකමට ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒක පොත්වල නම් හදියට ලියවිලා තියෙනවා. නැවතින් තමන් කරලා බලන්න එපායි. තමන් කරලා බලනකොට මේකට එකතු කරනවා නම් තව දෙයක් තියෙන්නේ මේක දේශනා කරන්න ඕනේ මේක කමඨහන් සුද්ධ කරගන්න ඕනේ මේක ලියන්න ඕනේ මේක කියන්න ඕනේ එහෙම නැත්නම් අපිට කල්යාණ මිත්‍යයත් කල්යාණ සහායකයත් සක්කාත භාවයත් අප්‍රමාද භාවයත් තිබුණට ඒක කියා ගන්න බැරි නම් ඒකේ ආනිසංස නැහැ. ඉතින් ඒ නිසා නිසන්න වනේදී අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ හැම කෙනෙක්ම භාවනා කරලා තියෙන ප්‍රදේශයේ ඇති. ආයෙ උල්ට වැඩි භාවනා කරන්න දෙයක් නැහැ. හැබැයි මේ වෙන දේ වෙන හැටියට කියන්නකෝ. මේ ආලවට්ටම් දාන්න නැතුව. ඒතර කල්යාණ මිත්‍යාට ගුරුවරයාට කල්යාණ සහායකයාට sannivedana වෙන්නේ නැහැ. sannivedana වෙන්නේ Tamange මතේ. වෙන දේ වෙන හැටියට කියන්න පුළුවන් නම් මේ දවස්වල මේ බල්ලෙහා කෙරෙන සූත්‍රයේ ඒකේ ලියලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ පච්චේ ස්වාමීන් වහන්සේගේ තේර ගාතාව යන්හි කෛරා තංවත් තං වදේ මොකද්ද කෙරුවේ කියපන් යන් හින්න කෛරා නතං වදේ කෙරුවේ නැත්තම් කියන්න එපා කරපු නැති දෙයක් කිව්වොත් පඬිතයාට අහුවෙනවා කල්යාණ මිත්‍රට තේරෙනවා මේ මනුස්සයා කියන්නේ පබැදුමක් කියලා කියන්නේ පෘථග්ජන ලෝකේ තියෙන්නෙම කරපු නැති දෙයක් කියනවා එහෙම නැත්නම් කරපු වෙච්ච හැත්ත සිද්ධිය කියවෙන්නේ නැහැ. ඒක ඒක මේ පුද්ගල දෝෂයක් නෙවෙයි. යපි භාෂාවේ හැටි. අපේ සભ્યත්වයේ හැටි. අපේ සංස්කෘතියේ හැටි. මිනිහොර තරහා ගියාට පෙන්වන්න නැතුව ඉඳගෙන ගන්න ඕනේ. එනතන් ගෑන ළමෙක් දැකලා පිරිමි ළමයෙකුට පිරිමි ළමෙක් දැකලා ගෑන ළමයට රාගය ඇති වෙනවා නම් පෙන්වන්න නැතුව ඉන්න ඕනේ. පෙන්වන්න නැත්තම් ෂේප්. තිබුණට කමක් නැහැ. හදලා තියෙන හැම නීතියක්ම උතන හදලා තියෙන්නේ. බුදුචානන්ස කියන්නේ ඒකත් අවශ්‍යයි සීල ශික්ෂාව වශයෙන්. නමුත් සමාධි ශික්ෂාවේදී මේ ඇයි මේ ගෑන් ළමයකට පිරිමි ළමෙක් පිළිබඳ මන අප පහිත පහළ වෙන්නේ? ඇයි පිරිමිලාට ගෑන් ළමයක පිළිබඳ විතරක් මේ පිළිබඳ සිත බලන්නේ? ඇයි බැල්ලියක් දකපුවාම එන්නේ නැත්තේ? මේක සාකච්ඡා කරනවා. එසේ විපස්සනාවේදී රාගයේ එන්න ඇරලා මේකේ මැදනේ ওই කලබල තියෙන්නේ. රාගයේ මුල බලන්නකො එimhe කලබලයක් නැහැ. රාගයේ ගෙවුනට පස්සේ බලන්නකො කලබලයක් නැහැ. ඔය මැදදී දුවලා සයිකියාට්‍රිස්ලා හම්බ වෙලා බෙහෙත් බීලා වෛශ්‍යාගාර වලට ගිහිල්ලා නටාගත්තට පස්සේ විචක්‍රමණය වෙනවා. රාගෙත් එකයි විරාගෙත් එකයි. ඉතින් ඒක බලන්න සීල ශික්ෂා සමාධි ශික්ෂා බෑ. ඉතින් ගැඹුරකට යන්න ඕන. ආන්නේ ගැඹුරේ ඉන්න විශාල පිරිසක් අද ඉන්නවා. ඒගොල්ලන්ට මේ අයනු අයනු කියලා දෙන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට භාවනා කරන හැටි කියලා දෙන්න ඕන කමකුත් නැහැ. ඒගොල්ලන්ට කියන්න ඕනේ මෙහෙම භාවනා කරනකොට කල්යාණ මිත්‍යා ලැබෙනවා. සුවක්කාත භාවය ලැබෙනවා. ධර්මයේ ඉදිරිපත් වෙනවා. ඊට හරියට ඒ වෙලාවට කියන්නේ ධර්මයේ මුදුන්පත් වෙච්ච වෙලාවක ඇසුරු කරන්නකෝ ඔකේ ඉන්නකෝ තන අහන්න එපා මන් දැන් ඊගාට මොකද කරන්න ඕනේ කියලා. දැන් මට මොකද වුනේ කියලා හොයන්න යන්න එපා. මම නැති වෙලා තමයි. ආන් ඔය ඇසුර මේ අපි ලෝකෙ පෙන්වන බුදුරජාණන්සේ කල්යාණ මිත්‍රත්වයේ එහෙම නැත්නම් රූප ලෝකේ අපි රූප කර්මස්ථානට අපි ඇලුම් කරලා ඉන්න ගතිය ඊට පස්සේ අරූප ලෝකෙට ගියාට පස්සේ අරූපෙට ඇලුම් කරලා ඉන්න ගතිය ආන්න මේක එනකොට එන එන තාලෙට ඒක ඇසුරු කරගන්න පුළුවන් නම් තමන් කල්යාණ මිත්‍රෙක් වෙනවා ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අද ලෝකේ කවුරු හරි කියනවා නම් අද නම් ලෝකේ සදාචාරේ නෑ. ඉන්න හරියක් තියෙන කල්යාණ මිත්‍රෝ නෙවෙයි. කඩා වැඩා ගැනීම කියන්නේ උඹේ හිත නරක වෙච්ච වෙලාවක තමයි එහෙම වෙලා තියෙන්නේ. අපි නිස්සරණවනේ ඉන්නකොට එන හැම කෙනාම බොහෝමත්ම සද්ධාවන්තයි. බොහෝමත්ම දානපති. බොහෝමත්ම භවනාට නැඹුරුයි. හැබැයි ගේට්ටුවෙන් එළියට ගියාට පස්සේ අමුතුම ලෝකයක් නේ. නඩත්තු කරන්න බෑනේ. අපිත් යනවනේ ගේට්ටුවෙන් එළියට ගිය වෙලාවේ පේනවා මේ මිනිස්සු ඉන්න ඒ කල්යාණ පාප මිත්‍ර පහප සාහයක පාප සම්පවංකත. ඉතින් ඒක මොන තරම් තිබ්බත් මෙතෙන් එළියට වැඩක් නැහැනේ. එහෙම නෑ. එළියට ගියත් ඒ පුද්ගලයා තුළ තියෙනවා මොකද්ද ඉතුරු වෙච්ච දෙයක්. ඒක නිසා අපි එළියට ගියයි කියලා බනින්න නැතුව උදව් කරන්න පටන් අරගත්තොත් පේනවා ඒ පුද්ගලයා කවදාහරි Tamanට Taman කල්යාණ මිත්‍රෙක් වෙනකන් ඒ මිනිස්සු කල්යාණ මිත්‍ර හොය හොයා හම්බ වෙන හම්බ වෙන කරාට බැන බැන ඉන්නවා. ඒක මේ මේ අජන් චා ස්වාමීන් වහන්සේ හරියට සුද්ධාව ඒ කාලේ. දැන්ටත් ඒ ඒ ඒ සම්ප්‍රදායට හුඟක් පිටරටයි සම්බන්ධ වෙනවා. ආවිල්ලා අවුරුදු 3යි ගත කරන්නේ. අවුරුදු 3 ඇතුළත සෝවාන් වුණෙත් නැහැ කියලා කියනවා ගුරුතුමත් හොඳ නැහැ කියනවා ධර්මයක් හොඳ නැහැ කියනවා පොතක් ලියලා යනවා එන්නේ. ඒ මොකද ඒගොල්ලෝ හුඟක් උනන්දුවෙන් බලනවා ටික කාලයක් බැලුවා හරියන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ගීතද ගියාට පස්සේ යාට ඉන්න බෑ වෙන ගුරුවරයෙක් ගා කියලා වෙන කර්මස්ථානයක් වඩනවා. අනේ කොච්චර හොඳද කියලා හිතන අවුරුදු දෙකකට තුන්වෙනි අවුරුද්දේ දාලා යනවා. ආයෙත් අවතෙනෙක් ගාවට යනවා. ඔය ගෙදර ගැටින්න බෑනේ මේවා දැකලා තියෙනවානේ. ඉතින් තැන් තැන් වලට ඇවිදින මිනිස්සු අවුරුදු 3න් 3ට මාරු වෙනවා. හැම තැනම යාළඟේ අනේ අනේ තැන යා කියනවා ගඳයි කියලා. බලනකොට එයාගේ ගෙනියන ගමන් මල්ලේ ගූබෙට්ටක් තියෙනවලු. ඉච්චල්ලු ප්‍රශ්නේ. ගිහිලා දිගෑරපු දවසේ ඔන්න Tamanට ගඳ තේරෙනවා. එයා තමයි ගූබෙට්ට අරගෙන ඇවිදින්නේ. එයා කියන්නේ යන යන තැන බලූ ගඳයි කියලා. ඌක තමයි වෙන්නේ. ඔය දිගටම එක තැනක ඉන්නවයි කියන එක එච්චර සෙල්ලමක් නෙවෙයි. හොඳ හරි නරක හරි. එතකොට මුලමදාග දකින්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ අද කරගෙන යන වැඩේ මොනම දෙයකටවත් අපිට සංසන්දනය කරන්න බෑ උත්කෘෂ්ටයි. එහෙම නැත්නම් මේ කල්යාණ අකල්යාණ මොකුත් නැහැ. එහෙම අකුසලයකුත් නැහැ. ඒක දන්නේ නැතිකම තමයි අපි ළඟ තියෙන දෝෂේ. අපිට නිතරම මෙතන ඉඳදී අතන කල්පනා වෙනවා. ඊයේ කල්පනා වෙනවා. හෙට කල්පනා වෙනවා. අරමුණට හිත ගියත් කම්මැලි නීරසයි වෙනවා. කම්මැලි නීරස වෙලා නිවනට කිට්ටුයි කියලා කිව්වහම ඔව්වත් බනද කියලා අහනවා. පුලුවන් තරම් ඒකට සම්පවං කස්ස කියන වචන තමයි කියන්නේ. ඒකට නැමියාවක්. ඒකට නැඹුරු භාවයක්. ඉතින් ඒක අපි ගන්නේ සහජාශය නැත්තම් සංසාරයෙන් ගෙන ආපු ධර්මයක් විදිහට. වඩන ලද ධර්මයක් නෙවෙයි. ධර්මයේ දිහාට, කල්යාණ මිත්‍යා දිහාට නැමින ගතිය අපි ලබා උපන් හැටියක්. ඒක කාටවත් දෙන්න යන්න එපා. දුන්නට ගත්තේ නැති වුණොත් තරහ වෙන්නත් එපා. ඒක දෙන්න බෑ. එතකොට තේරෙනවා මේ මයි ළඟ තියෙන මේ ගුණය කොච්චර වටිනවද කියලා. මං කොහොම හරි වරින් වර හරි කමන්න ඔළුව ගහගෙන මේක එල්ලිලා ඉන්නවනේ කියලා. ඉතින් ඒක නිහඬ බණක්. අපේ නෑදෑයින්ද බණක්, යාළුවන්ට බණක්, අන්‍යාගමිකයන්ට බණක්, දුකින් පෙළෙන සත්තුන්ට බණක්. අපි කොහොම කොහම හරි ඒකේ හොට ගහගෙන ඒකේ කොක්ක ගහගෙන ජීවත් වෙනවා. අන්නේ ජීවත් වෙන දේ ඒ ඒ අමාරු වත ඒ අමාරු පිළිවෙත Taman තුලින් අගේ වෙන්න තියෙන නිසා තමයි අපි අපිට කල්යාණ මිත්‍රෝ ඕනෑ කියලා හිතෙන්නේ. කල්යාණ මිත්‍රෝ අපිට අවශ්‍ය නැහැ. මම කියන්නේ නිවන් දැකම නිසා නෙවෙයි. අපි දන්නවා ඒක. අපිට ඕන කරලා තියෙන එක අගය කරන එක විතරයි. මේ කල්යාණ මිත්‍රන් එක්ක ඉඳීම කල්යාණ මිත්‍රන්ගේ ඇසුර අගය කිරීම විතරයි අගය කරනකොට ඒ ඇති වෙන චිත්ත tattweට කියන්නේ උත්ප්‍රේරණය වෙනවයි කියලා. හිතට 아무තු ශක්තියක් ප්‍රේරණය වෙනවා. ඒක තමයි good vibration කියලා කියන්නේ යහ කම්පණය කියලා කියන්නේ ඒක සතා සර්පයට තේරෙනවා. Tamanටත් තේරෙනවා හිත නිතරම පසන්න මනසේ තියෙන. මේ හම්බෙච්ච ටික ඇති. මම කරලා තියෙන වත පිළිවෙලත් ඇති. දැන් කරන්න තියෙන්නේ ඒකම සතුටින් කරන්න ඒකම ಗುಣ කතා කරන්න ඒකටම ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න මේවා එකක්වත් පිටරටින් යන්න දැනුමක් නෙවෙයි මේ සාමාන්‍ය බුද්ධි මේ කතා කරන්නේ හරි දේ හරි හැටියට කරලා ඒ හරි දේ අගය කරනවා එහෙම නැත්නම් ධාතුන් වංශේ නමක් ලැබුණොත් ඒක සමම්මල් වට්ටියක තියෙනවා මිසක්කා කුස්සියක කක්කුසියක තියන්න බෑනේ ධාතුන් වංශලා ඉන්නේ නැහැ ඊට පස්සේ ඒක තියලා උඩ තියලා වතපිළිවෙත කරන්න ඕනේ. නැත්තම් වැඩේ ඉන්නේ නැහැ. ඉතින් ඒවට අපේ සම්ප්‍රදාය තියෙනවානේ. ඔගේ හිතට කල්යාණ ධර්මයක් ආපු වෙලාවක සක්කාත ධර්මයක් ආපු වෙලාවක ඒකට ඉස්සර පස්සර උදව් කරලා, පේ වෙලා ඒක රකින්නවා කියන එකට සාමාන්‍ය බුද්ධිය විතරයි අවශ්‍ය කරන්නේ. ඒක බුදුහාමුදුරගෙන් අහන්න යන්න එපා. බුදුහාමුදුර ගෙනලා පෙන්නන එක තමයි කරන්නේ. ඊට පස්සේ ඒක උපේන එක බුදුහාමරගෙන් කියන්නේ ආරක්ෂා කරන එක. එවැනි ජීවන රටාව සකස් කරගෙන ඉන්නවයි කියන එක. ඉතින් අපි ළඟ තියෙන මේ අත්දැකීම් ටික ලෝකෙටම ශ්‍රේෂ්ඨයි. ලෝකේ කවුරක්වත් මේ වගේ සැදී පැහැදී එකට වැඩ කරලා නැහැ. ටික කාලයකටවත්. ඒ වගේ අපි ජීවත් වෙනවා නම් කාලයක් ඉස්සරහට අද ඉඳලා ඒකත් යන්නේ ඔය කල්යාණ මිත්‍ර, කල්යාණ සහාය, කල්යාණ සම්පවක් සම්පවංකස. ඒ කියන්නේ අපි පුළුවන් තරම් සතිමත් වෙන්නනේ බලන්නේ. ඉතින් මේ අප්‍රමාද පදය බාහිර කල්යාණ මිත්‍යා සහ අධ්‍යවන්ත කල්යාණ මිත්‍යා සම්බන්ධ කරලා පෙන්නනවා. අප්‍රමාද කෙනා උබෝවත්තෝ සබති ගහිය තිට්ඨති එලෝ මෙලෝ දෙකම ජය ගන්නවා. බාහිර ඇතුළ දෙකම ජය ගන්නවා. ඒ වගේම මම සහ මම නොවේයි කියලා දෙයක් තියෙනවා නම් ඒ දෙක අතර වෙනසක් නැහැ කියලා තේරෙනවා. එතකොට තමයි බුදු කෙනෙකුට බෝසත්ත්ව කාලේ බුද්ධෝහං කියන වචනේ කියන්න පුළුවන්. මම බුදු වෙමි. එහෙනම් තමයි බුදුහාමර මල්හත්පත්ති චීතිය වැඳ වැඳ ඉන්න එකනේ කරන්නේ. බුදු වෙන්න හිතන්නේ නැහනේ. ඒක පොඩ්ඩක් හැරෙව්වා ශංකරාචාර්ය ශිවෝහං කිව්වා. බුද්ධෝහං නෙවෙයි. මම ශිව වෙමි කියලා. ඔය ශිවම් පදං කියන එක බුදුහාමරත් පාවිච්චි කරලා තියෙනවා. මම මේ ශිව වඳින කෙනෙක් නෙවෙයි. මම ශිව. මිනිස්සු මේකට කෙඩුවේ මොකද්ද? ශංකරාචාර්යටත් වඳින්න පටන් ගත්තා ඉරිසිනාන්ත කෙනෙක් කියලා. බුද්ධ ආගම අයින් කරා ඉන්දියාවේ. එහෙම තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් ඒක නිසා මේ පුද්ගලයාට එනවා ගැම්මක් වෙලාවක මේ උත්තරමයන් ආංශලා ගිය තැන තමයි මං ඉන්නේ. හැම වෙලාවෙම නෙවෙයි වරින් වර අගේ කරන්න දන්නේ අපි අර වරදින දේවල් ඉස්සර කර කර කමටහන් ලියලා ආඬ ආඬ ඉන්නවා. ඒක මෙච්චර කල්යාණ මිත්‍රයන්දී පාප මිත්‍රය ඇසුරු කර කර පාප සම්පවං කස්ස පාපයට නැඹුරු වෙලා ඒකත්‍යයට දොස් කිය කිය ඉන්නවා. මම නේචින් තෝරන්නේ පාප මිත්‍යා. මට ඕන නම් කල්යම් මිත්‍යා තෝරන්න පුළුවන්. අන්න ඒක තමයි මේ ජීවිතේ අපි පෙර ජීවිතවලට වඩා ලබාගත් සුවිශේෂී ප්‍රස්තාව. අන්නේ ප්‍රස්තාව පාවිච්චි කරන හැටි අපි කරන හැම ක්‍රියාවකම පේනවා වචනකම පේනවා හිතකම පේනවා. ඒක ඒ භාවිත හිතක් නැති කෙනාට වැටහෙනවා. එතකොට මෙච්චර වටිනා ක්ෂණ සම්පත්තියක් තියේදී ඒ මනුස්සයා විවේක වෙලා පැත්තකට වෙලා එහෙම නැත්නම් ওই හුදු විවේකයෙන් ගත කරනවා. අඳ මාමයි අපේ මාමයි දෙන්න එක කන්තෝරුවේ වැඩ කෙරුවේ. අඳ මාමා වැඩ කර කර ගිහිල්ලා ඉහළ ගියා. අපේ මාමා කකුල් දෙක වනවන වැඩ කරගෙන ඉඳලා තාමත් පෙන්සොන් ගිහිල්ලා පයින් ඇවිද ඇවිද ඉන්නවා. අඳ මාමා උඩ ගියා. දෙන්න එක කන්තෝරුවේ වැඩ කරලා තියෙනවා. අපි මම ওই ජොලියක් දාගෙන හිටියා තාම තට්ටෙත් ඇදිලා බිම. අඳමාම උඩ ගියා. අපි හිතනවා මේ අඳමාමගේ දක්ෂකම නැත්තම් දෛවය කියලා. ඒක ඔක්කොමත් ඇත්ත. නැත් ලැබෙන හැම වෙලාවෙම කලයුත්ත කරලා අරකට අප්‍රමාදී කියලා කියන්නේ ඒකට. ඒකට මේ ඇතුළත කල්යාණ මිත්‍රයයි පිටත කල්යාණ මිත්‍රය අතර දෙන්නේක් නැහැ. පිටත කල්යාණ මිත්‍යා කියන්නේ තමන්ගේ හිතේ පිළිමිබුවක් විතරයි. තමන්ගේ හිත දකින්න දේ අහන දේ හොඳට ඇති හැටියෙම හෙලි කරන්න පුළුවන් නම් ඕනම කෙනෙක් කල්යාණ මිත්‍රෙක් වෙනවා ඕන කෙනෙක් අපිට නිසි උපදේශය දෙනවා. නමුත් අපි ඉදිරිපත් කරන දේ චපල නම් වංචනිකා නම් නොවිච්ච දෙයක් නම් වෙච්ච දේ වහලා නම් එතෙන්දි කල්යාණ මිත්‍ර අත දාන්නෙත් නැහැ. අත දාන්නත් බෑ සමහර වෙලාවට. දැම්මොත් විලෝපනයක් වෙනවා. ඒ නිසා මේ සාකච්ඡාය කොසල් රජතුමා බුදුචාන් වහන්සේ හම්බෙච්ච සාකච්ඡාව බුදුචාන් වහන්සේට හම්බෙච්ච ආනන්ද ස්වාමීන් වහන්සේට සාකච්ඡාව එන බුදුන්සේ මේ දෙන ධර්ම සාකච්ඡාව ඊටාමත් අපිට ආසන්න සම්බන්ධයක් තියෙනවා නැත්නම් අපිට හිතෙන්නේ කොසල් රජුර හොඳට කාලා බීලා නිකන් සාමාන්‍ය හුදු ඇසුරට බුදුන් වහන්සේ ඇසුරු කරයි කියලා. දැන් මේකෙන් පේනවා ඊට වැඩිය ගැඹුරක් තියෙනවායි කියලා. ඒ වගේම බුදුජානනාංශයේ මේ වගේ දෙයකට උත්තර දීමෙන් සාමාන්‍ය බුද්ධිය තියෙන කෙනා වුණත් තේරෙනවා මේ ධර්මයේ හැසිරෙන්න මහා ලොකු දැනුමක් මහා ලොකු බෝධලයක් මහා ලොකු පිරකැස්මක් ඕනේ. පටන් ගන්නකොට කවුරුත් පටන් ගන්න ගන්නේ ඉතාලම සරල තැනින් තමයි. නමුත් අද අපි ඉන්න තැන නම් පුංචි තැනක් නෙවෙයි. අපි එක නැවත නැවතත් මොකද්ද කියන්නේ? අනුග්‍රහ කරලා මේක ආරසා කරගන්න නම් කායිමත් අහන්න එපා. මේ ඔක්කොම දීයතේදී තවදුරටත් මම මොකද්ද කරන්න ඕන කියලා අහනවනම් ඒකෙන් පේන තියෙන අර තමන් තමන් ගැන දැනුම තමන්ගේ මිත්‍රත්වයේ කල්යාණ මිත්‍රත්වයේ මොකද්දෝ එකට පාවා දීලා. ඉතින් එහෙම දෙනකොට උදව් කරන කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. බයින කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. දැන් උඹේ වැඩි උඹ බලාගනින් දැන්. ආයෙ තවදුරටත් මොනවද අහන්නේ? ඒ විදිහට හැමදාම අර මේ දියර ආහාරම ගනිමින් ඉන්න බෑ. අපල කාලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න තියෙන කිට්ටු සම්බන්ධය තියෙන වතපීවතේ තමයි. Tamanට ඉදිරිපත් වෙන දේ ආර්දනාවක් නම් බෑ කියන්න එපා. ඒක කළ යුතු කළ හැකි කළ ruci දෙයක් නම් කරන්න. ඒක යුතු නැත්තම් කතා කරලා කියන්නේ ඕක මට කරන්න පුළුවන්. මම ruci හැබැයි ඔකට මානකමට ගැලපෙන්නේ නැහැ. එපා. ඊට පස්සේ කියන්නේ මේක යුතුයි. හැබැයි මට කරන්න බෑ. මට ඒ දක්ෂතාවය නෑ. මට හැකියාව නෑ. එන්න නොකිරුවට කමන්නේ නෑ. හැබැයි කවුරු හරි කියන දේ ධාර්මික නම් Tamange විශේෂේෂ්ඨ ඇතුලේ නම් ඊට පස්සේ කරන්ඩ හරියන්නේ රුචියෙන් කෙරුවොත් විතරයි. ඒගුණත් අරුචියෙන් කරනවා නම් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සම්පජඤ්ඤ කාරණා ටික තේරුම් අරගෙන ඉදිරියට ඒ කියන්නේ අපි ගත කරලා අද ඉඳලා මරණකම් තියෙන ජීවිතේ ඉතාමත්ම සුන්දර කොටසක්. අපි පාවිච්චි කරපු හැම උපක්‍රමයක්ම දැනුමක්ම අපි පාවිච්චි කරනවා. අනිත් අපිට ප්‍රධාන වශයෙන් බාධාවක් පේන්නත් නැහැ. පාර ඉස්සරහට පිරිසිදුයි. ඉතින් ඒ නිසා මේ කාලය පුරාවට ඒ සම්මා වාචා සම්මා කම්මන්ත යොදාගෙන සම්මා ආජීවයේ පිණිස මේ කොසල් රජුරුවන්ගේ සම්මා ආජීවයේ නෙවෙයි මේ කතා කරන්නේ. ආනන්ද ස්වාමීගේ සම්මාජීවය නෙවෙයි මේ බණ අහන අපේ සම්මාජීවයට අද ඉඳලා අපි මොකද්ද කරන්න කියලා කියන එකට ඒ අවශ්‍ය කරන්නා වූ සාමාන්‍ය බුද්ධිය පහල කරන්න මේ විශේෂ දැනුමකට නෙමෙයි මේ ආරාධනාව තියෙන්නේ. Tamange තියෙන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒ ජීවිතයේ ගුණයක් ඇති කරගන්න මේ කෝසල සංයුත්තේ මේ කල්යාණ මිත්‍ර සූත්‍රයේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැයි අපි අද ධර්ම දේශනාව සඳහා පැයකටත් වැඩි අඩු කාලයක් ගත කරලා තියෙන්නේ. අපිට ඉතුරු වෙනවා කාලයක් සාකච්ඡාවකට එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමකට. ඉතින් කාට හරි දේශනයට සම්බන්ධ හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හෝ භාවනා ගැන හෝ කියන්න යමක් තියෙනවා නම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කර්ණාවෙන් ඉල්ලා හිටනවා. හොඳයි. නැති නිසා අපි පහලේ කුටියට බාර දෙනවා අනුමೋದනාවක් කරලා සතිවාරය સમાප්ත කරන්න කියලා. අවසරයි. අතිපූජනීය නායක මායිම් පාරන් වහන්සේගෙන් අවසරයි. පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. දවසේ ධර්ම දේශනාවයි මේ දෙන්නෙම ආවුනේ. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිසක් සැදැහැ ඇති පිරිසක් එකතු වීමෙන් සිටතක් තියෙනවා. එසේ එකතු වුණු ධර්ම සභාවක පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ සවන් රස, දහම් රස, ධර්ම දේශනාවෙන් අපිට උපකාර කරලා දැනුම ලබා දුන්නා. එසේ සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිණුත් අප සෑම සම්බන්ධයෙන් අත්පත් කරගත්තා වූ පිණුත් අපට ලෝකයේ සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වෙලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. සද්දනගාකි